නමෝ තස්ස භගවතෝ හරහතෝ සම්මා සම්බුද්දස්ස මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ආර්ය ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද? එය අඳුනගන්නේ කෙසේද කියන කාරණාව. අද අපට අපේ තපස් ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපි ඉක්මනටම අපෑදෙනවා. අපේ ජීවිතවල කලකිරීම අනන්ත අප්‍රමාණ සෙනිකව මතුවෙනවා. මානකම එපා වෙනවා භාග්‍යතුන් වහන්සේ පාවෙනවා අපේ උපසම්පදාව ප්‍රතික්ෂේප වෙනවා කලකිරෙනවා ඉන්න බෑ කියලා හිතෙනවා මෙන්න මේ වගේ අනන්ත අප්‍රමාණ දුර්වලකම් අඩුපාඩු අපි තුලින් මතුවෙන්නේ මේ කියන අමූලික ශ්‍රද්ධාව තුලින්ලු හැමදාම පූජාව තියලා තියලා බැරි ගෑයිලා ඇයි පූජේමි බුද්ධම් පූජේමි බුද්ධම් කිය කිය එයාගේ මුළු ජීවිතේම කලකිරිලා එයා මානකමත් ප්‍රතික්ෂේප කළ gedera යනවා එනම් මේ අමූලික ශ්‍රද්ධාව අපේ ජීවිතවල අපි ගොඩනගාගෙන නඩත්තු කරන තාක්කල් අපට මේ වගේ මානසික පසුබෑම්, කලකිරීම, එපාවීම මෙන්න මේ වගේ දේවල් අපි තුල නිර්මාණය විය හැකි ඕනම මොහතක මතුවිය හැකි. ඒ නිසා තමයිලු මේ ආර්ය ශ්‍රද්ධාව නිවැරදිව අඳුනාගෙන එය උපදව ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා පින්වත් මානනි ශ්‍රද්ධාව උපදව ගන්න කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද ශ්‍රද්ධාවම උපදවගෙන ගියේ කට්ටියට ගොඩාක් අයට වැරදිලා තියෙනවා. එහෙනම් මොකද මේ අමූලික ශ්‍රද්ධාව එහෙම නැත්නම් මිත්‍යා ශ්‍රද්ධාව කියලා කිව්වම ගුරුවරයා කෙරේ තියෙන විශ්වාසයට පිළිගන්න එක මිත්‍යාවක්. එහෙම නැත්නම් අමූලික ශ්‍රද්ධාවක්. එයා පිළිගන්නේ එයා විශ්වාස කරන නිසා නෙමෙයි ගුරුවරයා කෙරෙහි තියෙන විශ්වාසය තුලින් හැමෝම පිළිපදින නිසා පිළිපදිනවා නම් ඒකත් අමූලික ශ්‍රද්ධාවක්. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය නිසා පිළිගන්නවා නම් ඒකත් අමූලික ශ්‍රද්ධාවක්. පොතේ තියෙනවා අය ඒක ලේඛනගත වෙලා තියෙනවා අය ඒක ලස්සන තීන්ත වලින් මුද්‍රණය කරලා තියෙනවා අය පොතේ තියෙන නිසා පිළිගන්නවා නම් ඒකත් අමූලික ශ්‍රද්ධාව අසුවලා කියනවා මෙසුවලා කියනවා ඒක ගැඹිරව කියනවා කවුරුත් එකට විරුද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා නම් එහෙම පිළිගන්නවා නම් ඒකත් අමූලික ශ්‍රද්ධාව බලන්න අපට වැරදිලා තියෙන තැන් එහෙනම් මොකද්ද මේ ආර්ය ශ්‍රද්ධාව කියලා ඇහුවාම මේ ආර්ය ශ්‍රද්ධාව මා අමුතු එකක් ලෝ. ඒක කාලාම වැසියන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත් කාලාමේනි තථාගතයන් වහන්සේ දේශනා කරන නිසා පිළිගන්න එපා. කාලයට හොබිනවයි කියලා පිළිගන්න එපා. දේශයට ගැලපෙනවයි කියලා පිළිගන්න එපා. අසුවලා කෙරේ තියෙන පෑදීම නිසා පිළිගන්න එපා. ඒක විමසලා වඩලා නිවෙනවා නම් පිළිගන්න. ඕම් ඕක තමයිලු ආර්ය ශ්‍රද්ධාව. අද අපේ ජීවිතවල ආර්ය ශ්‍රද්ධාව නැතිකම නිසා අපේ මහානකම පිරිහිලා. පොතේ තියෙන දේවල් gediya පිටින් ගන්නවා. ඒක හේමම ගිල ගන්නවා. පස්සේ ඒකට සාපේක්ෂව මුළු ලෝකයේත් එක තර්ක කරනවා. ඒක එහෙම වෙන්නේ කොහමද? මේක මෙහෙම වෙන්නේ කොහමද? පොතේ අසුවල් සූත්‍රයේ මෙහෙම තියෙනවාය, ටීකාවේ මෙහෙම තියෙනවාය, සරලාවේ මෙහෙම තියෙනවාය කියලා අපි මුළු ජීවිත කාලෙම තර්කෙන්ම ආවිසෙවර කරනවා. ආර්ය ශ්‍රද්ධාව කියලා කියන්නේ එයාට යමක් පැවුනාම එයාට යමක් ඇවුනාම එයාට යමක් දැනුනාම එයාට යමක් සිතුනාම එයා ඒක පුරුදු කරනවා ඒ පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රත්‍යක්ෂ දේ තුලින් Taman නිවෙනවා. අන්න ඒක විශ්වාස කරනවලු. ඒක තමයිලු ආර්ය ශ්‍රද්ධාව. මේක දුර්ලභ ගණේ ශ්‍රද්ධාවක්. සද්දා උදපාදී ආලෝකෝ උදපාදී කියලා භාග්‍යතුන් වහන්සේලා දේශනා කරන්නේ මෙන්න මේ ශ්‍රද්ධාවට. මේක විද්‍යාත්මකයි මේක සමීකරණාත්මකයි මේක ගැළපෙනවා කියලා කියනවා නම් එයා මේ නිර්මාණය කරන්නේ උපදවගන්නේ අමූලික ශ්‍රද්ධාවන් විද්‍යාවට ගැළපෙන නිසා එයා ඒක විශ්වාස කරනවා මිසක් එයා ප්‍රත්‍යක්ෂ කරලා විශ්වාස කරනවා නෙමෙයි අද අපේ ජීවිතවල අනන්ත ප්‍රමාණ මෙවැනි මිත්‍යාවල් මේ වගේ මිත්‍යාව තුළින් ගොඩනගපු ශ්‍රද්ධාවල් පවතිනවා ඒක අපි නඩත්තු කරනවා මේ ලබාපු මිනිසත් භවයේ රාත්තරලා පිරිනවම් පාන්න අවශ්‍ය නම් අපේ මේ දුර්වලකම් මේ අඩුපාඩු අපි නිවැරදි කරගන්නට අවශ්‍යයි. ආර්ය ශ්‍රද්ධාව අපේ ජීවිතය තුළින් අපි උපදවා ගන්නට අවශ්‍යයි. අපට පේන හැම තැනම මේ ආර්ය ශ්‍රද්ධාව උපදව ගන්නට අපට පුළුවන්කම තියෙනවා. මේ කුටිය තුල මේ සේනාසනය තුල මේ රක්ෂිතය තුල අපි පරිභෝජනය කරම භාණ්ඩය තුලම මේකේන ආර්ය ශ්‍රද්ධාව අපට උපදව ගන්න පුළුවන්. පාත්‍රය බොහොම ශ්‍රද්ධාවෙන් ගන්නවා පාත්‍රය බොහොම ශ්‍රද්ධාවෙන් පරිභෝජනය කරනවා ඒක වැඳලා තියන්නේ වැඳලා ගන්නෙ ඒක බිම තියන්නේ නැහැ ඒ අඟේ හෙල්ලාගෙන ඉන්නකොට දොරවල් හරින්නේ නැහැ ඉඳ ගන්න පුටුවක තියන්නේ නැහැ කකුල වද්දවන්නේ නැහැ පල්ලෙහා තැන්වල නිකම්ම නිකම් පොළවේ වැලි පොළවේ තියන්නේ නැහැ. ගල් උඩ තියන්නේ නැහැ. ඇයි මෙච්චර ශ්‍රද්ධාවක් පාත්‍රයට? මේ ශ්‍රද්ධාව අමූලික එකක්ද? එහෙම නැත්නම් මේ ශ්‍රද්ධාව ආර්ය එකක්ද කියලා විමසා බලන්නට අවශ්‍යයි. මේ විදිහට පොතේ තියෙනවා ඒ නිසා මම මේක මේ විදිහටම රකින්නවා කියලා කියනවා නම් එයා අමූලික ශ්‍රද්ධාවක් ගොඩනගාගෙන නඩත්තු කරනවා කවුරු හරි ඒ විනය කඩනකොට යාට තරහා යනවා. බලන්නකෝ පාත්‍රය අතේ තියාන දොර ඇරියනේ ඉඳ ගන්න පුටුවේ තිබ්බනේ කියලා අර හාන්දරෝ මරන්න හදනවා. හේතුව Taman රකින්න නිසා අනිත් අයත් මේක රකින්න ඕනේ. තමන් කරන දේ අනිත් හැමෝම පිළිපදින්න ඕනේ. එහෙම නැත්නම් ඒ භික්ෂුව ගාලා පන්නනවා. මේ සීමාවේ තියෙන්නේ නැහැ. බලන්න ආර්ය ජීවිත තුළ මේ වගේ දරුණු වෙන්න බෑනේ. අනිත්‍යගේ අඩුපාඩු දුර්වලකම් ඉවස ගන්න එක නේද මාර්ගය අනිත්‍යගේ දුර්වලකම් අඩුපාඩු වල මෙයා රෝගියෙක් වෙනවා නම් මෙයා මිනිමරුවෙක් වෙනවා නම් සරදියෙල් කෙනෙක් වෙනවා නම් ඒක නිවන් මාර්ගය වෙන්නේ කොහමද මෙතනින් අපට ඔප්පු වෙනවා මේ නඩත්තු කරන ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාවන් මිත්‍යා ශ්‍රද්ධාවන් ආර්ය ශ්‍රද්ධාව කියලා කියන්නේ මම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පානකම ආව පෝෂණය කරන පාත්‍රේ මගේ සම්පූර්ණම දාණය මට උයලා දෙන්න මගේ පාත්‍රේ මේ නිසා තමයි මම ජීවත් වෙන්නේ මං ගුණ වඩන්නේ හැම මොහොතක් ගන්න අඩුපාඩු නිවැරදි කරගන්නේ මේ පාත්‍රය මට පීඩ වෙන නිසා ඒ පාත්‍රයෙන් සිදුවෙන යුතුයකම් වලට වගකීම් වලට ගරු කරලයි පාත්‍රයේ විදිහට පාවිච්චි කරන්නේ මේක ආර්ය ශ්‍රද්ධාවක් මගේ පාත්‍රය මාව පෝෂණය කරනවා. මගේ පාත්‍රය මාව ආරක්ෂා කරනවා. මගේ බඩගින්න නිවා දානවා. මගේ යාළුවෝ වාගේ, මගේ ආර්ය කල්යාණ මිත්‍රයෝ වාගේ මේ පාත්‍රය මගේ ළඟ ඉඳගෙන මාව පිරිනිවන් පානකම් මාව ආරක්ෂා කරනවා, පෝෂණය කරනවා, රැක ගන්නවා. ඒ නිසා මම ගරු කරනවා මේ පාත්‍රයට කියලා අර කියන සේකියා ටික ශික්ෂාපද ටික ආරක්ෂා කරනවා නම් එයා ආර්ය ශ්‍රද්ධාව උපදවත් ගත්ත කෙනෙක් එහෙම නැත්නම් පාත්‍ර නීතිය කියලා එකක් අදාගෙන මෙන්න මේ මේ විදිහට අල්ලන්න ඕනේ මේ විදිහට තියන්න ඕනේ මේ විදිහට ගෙනියන්න ඕනේ මේ විදිහට පාවිච්චි කරන්න ඕනේ කියලා අර පනතක් අනුමත කරලා රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ අන්න ඒ වගේ පාත්‍ර පනත කියලා කනුමත වෙලා ඒ පාත්‍ර පනතට අනුව නීතිය ක්‍රියාත්මක වෙලා අර හැමෝටම මේ පනතට අනුව දඬුවම් කරනු ලබනවා බලන්න ඒ අමෝලික ශ්‍රද්ධාවේ තියෙන බරපතලකම අද අපේ ජීවිතේ හැම විනයක්ම ওই විදිහට නෙමෙයිද තියෙන්නේ අද ජීවිතේ හැම සීලයක්ම අපි මේ විදිහට නෙමෙයිද පිළිපදින්නේ කෝ අපේ ආර්ය සීලය කෝ අපේ ආර්ය ශ්‍රද්ධාව එහෙනම් අද මේ මොහොතේ ඉඳලා අපි මේකේන ආර්ය ශ්‍රද්ධාව උපදවන්න ඕනේ අපි දකින හැම රූපයක් තුළම අපි පරිභෝජනය කරන හැම වස්තුවක් තුළම මේකේන ආර්ය ශ්‍රද්ධාව තියෙනවා. මගේ නිවීම පිණිස මම මේක ආරසා කරනවා. මගේ නිවීම පිණිස මම මේක පරිභෝජනය කරනවා. මගේ නිවීම පිණිස මම මේක නඩත්තු කරනවා කිව්වාම ඒ තුලින් අටගන්නේ ආර්ය ශ්‍රද්ධාවක්. අපේ ආර්ය සද්ධාව රැකෙන විදියට අපි කතා කරන්න ඕනේ. ඒ වචන වලින් අනිත් අය තුළ ආර්ය සද්ධාව උපදින විදියට කතා කරන්න ඕනේ. ඒකලෝ ආර්ය වචන කියලා කියන්නේ ආර්ය සද්ධාවට ගැළපෙන ප්‍රකාශන කියලා කියන්නේ. අද අපේ ලෝභ දේශ මොහ රාග වෛරවල තියෙන වචනවල තියෙන බරපතලකම කොච්චරද කියලා කිව්වොත් අපි ශාසනයට අපෑදිලා බුදුහාමුදුරන්ට අපෑදිලා අපට ධර්මස්කන්ධ පිළිබඳ සැක ඇති වෙලා ඒ වගේම අනිත් අයට සැක ඇති වෙලා ඒගොල්ලොත් අපෑදිලා එහෙනම් අපි මිත්‍යා ශ්‍රද්ධාව පෝෂණය කරනවා මිත්‍යා සද්ධාව පෝෂණය කරන ගමන් අනිත් අයගේ සිත්වලටත් මිත්‍යා සද්ධාව වපුරවනු ලබනවා මෙන්න මේ අඩුපාඩු දුර්වලකම් අපි නිවැරදි කරගන්නට ඕන. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ විදියට මිත්‍යා සද්ධාවල් එක දිගට එක දිගට වැඩිලා වැඩිලා පෝෂණය වෙලා මේ බම්බයක් විතර උස තියෙන කයම අද මිත්‍යා ශ්‍රද්ධාව බවට පත් වෙලා ආර්ය සද්ධාව කියලා කියන්නේ තමන් හැසිරෙනවා, තමන් ජීවත් වෙනවා, තමන් පුරුදු කරනවා. ඒ පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ ප්‍රත්‍යක්ෂ කරපු දේ තුළ නිවෙනවා. ඒ නිවීමට සාපේක්ෂව ඒ ඇසිරීම ඉරියව්ව, ඒ ජීවන රටාව නඩත්තු වෙනවා. බලන්න මේක තමයි ආර්ය කම්මන්තය. ඒ තුලින් ඒ චරිතය තුලින් ඇසිරීම තුලින් උපදවාගත්තේ ආර්ය ශ්‍රද්ධාව ඒ ශ්‍රද්ධාව තියෙනවා ඒ ඇසිරීම රටාව පිළිබඳව මේ ඇසිරීම නිවැරදි මේ ඇසිරීම තුලින් මම නිවෙනවා මගේ අඩුපාඩු හැදෙනවා කියන විශ්වාසය තමන්ට තියෙනවා ඒක තමයිලු ආර්ය ශ්‍රද්ධාව කියන්නේ අසුවල අපෑද ඒ නිසා මේ විදිහට ජීවත් වෙනවා ආර්යයන්ට ආර්යයන් ආර්යයන් ගැලපෙන්නේ ඒ නිසා මේ විදිහට ජීවත් වෙනවා ආර්යයන්ට හිතරිදරවා ඒ නිසා මේම කටයුතු කරනවා අපේ සේනාසනෙට ඔබින්නේ ඒ නිසා මේ විදිහට කටයුතු කරනවා කියලා අසෝලාට මෙසෝලාට අරින ආර්යවරුන්ට ඒ කියන සේනාසනෙට සාපේක්ෂව අපි අපි අඩගස්සාගෙන ජීවත් වෙනවා නම් මෙතන මිත්‍යාවක් එහෙම නැත්නම් පණතක් නෙමෙයිද නඩත්තු වෙන්නේ එයාගේ ඇත්ත චරිතය බලන්න පුළුවන්. කුටියට ගිහිල්ලා දොරවා ගත්තට පස්සේ එයාට ඕන විදිහට ජීවත් වෙන්නේ. එහෙනම් එළිය තියෙන්නේ සම්පූර්ණම අර ඉන්දි පිචර් වල ඉන්න නළු නිලියෝ වාගේ රඟපෑමක් නේද? ඒකාංශ කරගෙන පත්කඩේ දාගෙන බොහොම සංවරව යනවා. අඳනත් නෑ, සිවුරුත් නෑ. Tamanට ඕන විදියට ඉන්නේ කකුල් උඩ දාගෙන වාඩි වෙන්නේ. කකුලක් උඩ කකුලක් දාගෙන එල්ලි එල්ලි වාඩි වෙන්නේ. කෑම පිළිබඳ සංවරයක් නැහැ ආසනේ වැඩිනීම පිළිබඳ සංවරයක් නැහැ සීලයක් විනයක් මොකවත් නැහැ මේක තමයි එයාගේ කාමරය තුල තියෙන සැබෑ චරිතය එළියට එනකොට රාතෙක් එනවා. ඇතුළට යනකොට සරදියල් කෙනෙක් ඉන්නවා. මේක එයා රඟපාන චරිතයක්. මේක එයාට ලොකු විඩාවක්. අද අපේ ජීවිතවල අනන්ත ප්‍රමාණ මේ වගේ දෙතර චරිතය පාවිච්චි කරනවා නම් මේ වගේ දෙආකාර ජීවිතයක් අපි ගත කරනවා නම් අපි මනාකොට තේරුම් ගන්නට ඕන අපි මේ උපදවාගෙන තියෙන්නේ අමූලික සද්ධාවන් මිත්‍යා ශ්‍රද්ධාවක් ගොඩනගාගෙන නඩත්තු කරනවා. ආර්ය ශ්‍රද්ධාව කියලා කියන්නේ කිසිම මොහතක වෙනස් වෙන්නේ නැහැ. අපි කතා කරන වචනවල අපේ ශ්‍රද්ධාව ආරසා වෙනවා අනිත්‍යයට ශ්‍රද්ධාව උපදිනවා. සමහර දේශකයන් වහන්සේලා දේශනා කරන්නේ අනිත් අය අපෑදින පිණිස හිර්දි කියලා එකක් නැහැ. එහෙම උඩින් යන්නේ කොහමද? කුරුල්ලෝ විතරයි උඩින් යන්නේ. උඩින් යන්න නම් යානයක් අවශ්‍යයි කියලා කියනවා නම් එයා මිත්‍යා ශ්‍රද්ධාවක් වපුරවනවා. එහෙනම් එයා 이르දි කියලා එකක් නැහැ කියන එකෙන් ප්‍රකාශ කරන්නේ Tamanට 이르දි බෑ කියන එක නෙමෙයි ගෞතම තථාගතයන් වහන්සේට 이르දි බෑ කියන එක ඒ කාලේ 80 මා ශ්‍රාවකයන් තුළ 이르දිමත් කෙනෙක් කිසිම කෙනෙක් හිටියේ නැහැ කියන එක මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ 이르දිය හෙලා දකින්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ 이르දිය හෙලා දකින්නවා බලන්න අපේ පිරිහීම මොනතරම් බරපතලද කියලා මට බැරි නම් මට බෑ කියලා කියනවා මිසක් අසවලාට බෑ මෙසවලාට බෑ ලෝකේ කාටවත් බෑ ඒවා පොත්පත්වල තියෙන දේවල් ඒවා මිත්‍යා දෘෂ්ටික දේවල් කියලා කියනවා මට බැරි වෙච්ච එක නෙමෙයි මම පිළිගන්නේ අනිත් අයටත් බෑ කියලා එකක් මම ඔප්පු කරන්න හදනවා ඒක සමීන සමීකරණාකාරව අපට ඔප්පු කරන්න පුළුවන්කමක් තියෙනවද නිවැරදිව ඒක එහෙම සිදු වෙලා නැහැ කියලා ස්ථිර වශයෙන් කියන්න දක්ෂකමක් තියනවාද එහෙමනම් එහෙම ප්‍රකාශයක් කර යුත්තේ ජාත්‍යන්තර නඩුවක් දාලා මේම කියන එකක්වත් ඇත්ත නෙමෙයි මේ ඔක්කොම මිත්‍යාවල්. රුවන් සක්මනේ බුදුහාමුදුරුවෝ වැඩිය නෑ. යමාමා පෙරාර පෑවේ නෑ. සරියුත් හාමුදුරුවෝ ඉරිදියෙන් වැඩිය නෑ. මොග්ගල්ලාන ඉරිදියෙන් වැඩිය නෑ. යතුරුලෙන් වැඩිය නෑ. මා මේක පර්වතේ ඉඳලා ඉරිදියෙන් පල්ලයට පාත්ුනේත් නෑ. වී වපුරන්න බැරි තරම් වේල ගන්න බැරි තරම් උඩින් ගියෙත් නෑ. මේ ඔක්කොම බොරු කියලා ජාත්‍යන්තර උසාවියෙන් ඔප්පු කරලා ත්‍රිපිටකය අවලංගු කරවලා තමයි එයා ඒ ප්‍රකාශනය කරන්නට ඕනේ. 이르දි කියන එක මිත්‍යාව පොතපතේ දෙයක් කියලා. එහෙම එකක් කරන්න බැරි නම් ඇයි අපි එහෙම එකක් කියන්නේ? බලන්න අපේ ජීවිතවල අපි පරිහානියටපත් වෙන දේවල් මට විශ්වාස නැත්නම් මම විශ්වාස නොකර ඉන්න පුළුවන්. ඒ මානව අයිතිවාසිකම අපට තියෙනවා. හැබැයි එයා විශ්වාස කරන්නේ නැහැ කියලා මට කියන්න බෑ. මෙසුවලා විශ්වාස කරන්නේ නැහැ කියලා මට කියන්න බෑ. අසුවලා විශ්වාස කරන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ විශ්වාසය පිළිබඳව මට කිසිම විනයක් නීතියක් පනවන්නත් බෑ. මෙන්න මේ අවබෝධයට මේ සතියට තමයිලෝ ආර්ය සද්ධාව කියලා කියන්නේ. එයාගේ වචන පිළිබඳ යාට සද්ධාවක් තියෙනවා. එයාගේ ප්‍රකාශන පිළිබඳ යාට සද්ධාවක් තියෙනවා. ඒවා ඇහෙනකොට අනිත් අයට සද්ධාව ඉපදෙනවා. අද අපේ ජීවිතවල අපි අනිත්‍ය පිළිබඳව අනිත්‍යගේ මානසිකත්වය තුළ සද්ධාව විනාශ කරනවා මිත්‍යා සද්ධාව ගොඩනගනවා අපේ තියෙන සද්ධාවත් විනාශ කරගෙන අපිත් මිත්‍යා සද්ධාව තියන අය බවට පත් වෙනවා මෙන්න මේ වචනය නිවැරදි කරගන්නට ඕනේ. අපේ ජීවිතවල අපිට සද්ධාාවක් නැති විදියට අපි ජීවත් වෙනවා. අනිත් අයගේ සද්ධාව නැති වෙලා ඒ අය කලකිරෙන විදියට අපිත් ඇසිරෙනවා. බලන්න අපි අපේ ජීවිතය විනාශ කරගෙන තියෙන තරම් අපේ ඉරියව් තුළින් අපේ ජීවිතය තුළින් අපේ චරිතය තුළින් ඒකේන ආර්ය සද්ධාව උපදවා ගන්න ඕනේ අපේ ජීවිතය දැක්කාම අපේ ඇසරීම දැක්කාම අපේ චරිතය දැක්කාම අනිත් අය තුළ ආර්ය සද්ධාව අට ගන්න ඕනේ අපි දකින හැම දෙයක් තුළම පරිභෝජනය කරන හැම වස්තුවක් තුළින්ම මේ කියන ආර්ය සද්ධාව උපදව ගන්නට ඕනේ. අපි පරිභෝජනය කරන, අපි ඇසුරු කරන දේවල් තුළින් අනිත්‍යයට ආර්ය සද්ධාව අට ගන්න ඕනේ. සැකසහිත දේවල් කල්පනා කරන්න එපා මිත්‍යා සහිත දේවල් කල්පනා කරන්න එපා පැවැත්මට දුකට සහිත දේවල් කල්පනා කරන්න එපා හැම මොහොතෙම පිරිණිවන් පාන එක කල්පනා කරන්න නිරෝධ සමාපත්තියට යන්න තියෙන මාර්ගය පිළිබඳව කල්පනා කරන්න. මෙන්න මේ විදිහට කල්පනා කරනවා නම් සතිය තුලින් අපි ආර්ය සද්ධාව උපදවනවා. හැම සිතිවිල්ලක් ගන්න ආර්ය සද්ධාව උපදවනවා. ඒ සිතුවිලි වලින් අනිත්‍යයට මිත්‍යා සද්ධාව අට නොගන්න විදිහට කල්පනා කරන්නට ඕනේ, සිතන්නට ඕනේ. ඇසකන දිවනාසය සමසිත කියන ආයතන හය තුලින්ම අපි මේකේන ආර්ය සද්ධාව උපදවන්නට ඕනේ. අනිත් අයට ආර්ය සද්ධාව ඉපදෙන විදිහට කටයුතු කරන්න ඕනේ. මේක වඩන්න තියෙන එකම ක්‍රමය තමයි ඇසකන දිවනාසය සමසිතින් ඇහෙනවා, දැනෙනවා, හැඟෙනවා, සිතෙනවා, පේනවා කියන මේකේන ගනුදෙනු හැම එකක්ම මනාකොට තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත දේවල් පිළිපැදලා පුරුදු පුහුණු කරලා ඒ තේරිච්ච දේ ප්‍රත්‍යක්ෂ කරලා ප්‍රත්‍යක්ෂ කරපු දේ බවට අපිපත් වුණාම තමයිලු මේ ආර්ය සද්ධාව කියන එක ඇති වෙන්නේ උපද වෙන්නේ එහෙම නැත්නම් හැයිච්ච දේ gediya පිටින් ගන්නවා, පොතේ තියෙන දේ gediya පිටින් ගන්නවා, ඒ කට්ටිය කියනවා මේ කට්ටිය කියනවා කියලා විශ්වාසයට ගන්නවා. එයා කවදාරි දවසක ඒ ශාසනයටම ප්‍රශ්නයක් වෙනවා. එයා පිරිහීමට හේතු හදා ගන්නවා. දැන් ඉඳලා ආර්ය සද්ධාව උපදව ගනිමු. කමඨාන වශයෙන් අපි වඩමු. අපි දකින දේවල්, හැයෙන දේවල්, දැනෙන දේවල්, හැඟෙන දේවල්, සිතෙන දේවල් කියන මේ හැම දෙයක් තුළින්ම ප්‍රත්‍යක්ෂ භාවය තුළින් සද්ධාව අටගනිමු. ඒ සද්ධාව කිසිම මොහතක පිරියෙන්නේ ඒ සද්ධාව කිසිම මොහතක අපි හෙලා දකින්නේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. එහෙම නැතුව සද්ධාව කටගත්තා ඒ අයගේ අඩුපාඩු මේ අයගේ අඩුපාඩු කිව්වාම අපේ සද්ධාවත් නැහැ. අපි දබර වෙන ගැටෙන තැනටපත් වෙනවා. එහෙනම් අපේ සද්ධාව අතුරුදාන් වුණා නේද? ආර්ය සද්ධාව කවදාකවත් අතුරුදාන් වෙන්නේ නැහැ. ඒක පිරිහෙන්නේ නැහැ. කිසිම මොහතක අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච සද්ධාවන්. මෙන්න මේ කමඨාන වඩලා පුරුදු පුහුණු කරලා ආර්ය සද්ධාව උපදවගෙන මිත්‍යා සද්ධාව අමෝලික සද්ධාව සම්පූර්ණ අපේ මානකමෙන් නිරෝධය කරලා සියලුම ආර්ය සද්ධාවන් උපදවාගෙන ඒක තුළින් සියලු කෙලෙස් නිරෝධ කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්න මේ කියන ආර්ය සද්ධාව ඒ තුළින් ලබාගත් අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි